දර්ශනයක් කියලා කියන්නේ යම්කිසි කෙනෙක් යමක් පුරුදු පුහුණු කරලා වඩලා ක්‍රමවේදයක් වටා ගන්නවා. සමහර අය ඉන්නවා මේ විදියට අත්තිවාරම් දාලා ගෙවල් ලැබුවොත් සාර්ථකයි කියලා ක්‍රමයක් හොයා ගන්නවා. ඒක එයාගේ දර්ශනයක්. තවත් කෙනෙක් ගවේෂණය කළා කියන එහෙම බෑ. කණු හතරක් අදලා ඒකට ස්ලැබ් එක දාලා ඒක උඩ හදන්න ඕනේ. එතකොටයි සර්පය වෙන්නේ නැත්තේ කියලා එහෙම එකක් එයා හොයා ගන්නවා. හැබැයි එයා හොයාගත්තේ අවුරුදු ගාණක් ඒකෙන් ප්‍රශ්න ඇවිල්ලා ගැටලු ඇවිල්ලා ඒවත් එක ගැටිලා තැලිලා කලකිරලා ගොඩාක් කාලයකින් ක්‍රමයක් හොයා ගන්නවා. ඒ වගේ මේ ආර්ය ජීවිතය ගත්තාම අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තියෙන අපට මේක විසඳ ගන්න බෑ. ඇයි ඉපදෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? මැරෙන්නේ ඇයි? මේ මරණය නවත්තන්න බැරිද? කල් දාන්න බැරිද? ඇයි මේ මරණයක් හැමෝටම සිද්ධ වෙන්නේ කියලා මේ වගේ ලොකු ලොකු ප්‍රශ්න ආවම ඒගොල්ලෝ ගවේෂණය කරන මේකට උත්තරේ මොකද්ද? නිවැරදි කූඹියෝ එන්නේ නැතුව ගෙවල් හදන්නේ කොහමද? සර්පයෝ එන්නේ නැතුව වාලේ ගන්න කොහමද කියලා ඒගොල්ලෝ අර අනාර්ය මාර්ගය තුළ කල්පනා කරනවා වාගේ ආර්යවරු ගස්යට වාඩි වෙලා කොණ්ඩ රැවුල වාගෙන කල්පනා කරන මොකද්ද මේ ප්‍රශ්නය? ඇයි හැමදාම මේ ප්‍රශ්නෙට උත්තරේ කවුරුත් හොයාගන්නේ නැත්තේ? මොකද්ද මේකට සරල විසඳුම කියලා හොයනකොට උන්වහන්සේලාට අවබෝධ වෙන මේ හැමතැනම දුක තියෙනවා. ඒ දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරෝධ කෙරුවොත් මෙන්න මේ කියන ප්‍රශ්නේ විසඳෙනවායි කියලා උන්වහන්සේ එකක් අවබෝධ කරගන්නවා. අන්නේ අවබෝධ කරගත් ඔයාගත්ත ක්‍රමේ තියෙනවානේ. අර ප්‍රශ්නෙට උත්තර ඒක දේශනා කරනකොට ඒක කියන දර්ශනයක්. එතකොට සෑම තථාගතයන් වහන්සේලාම දර්ශනයක් ප්‍රත්‍යක්ෂ කරනවා. සම්මා සම්බුද්ධත්ව ඥානයද. මොකද ඒ දර්ශනය ආර්ය දර්ශනය. එහෙනම් මේ සම්මාව කියන දර්ශනය ආර්ය අෂ්ටාංගික මාර්ගය දර්ශනයක්. චතුරාර්ය සත්‍ය දර්ශනයක්. පටිච්ච සමුපාදය දර්ශනය. දර්ශනය කියලා කියන්නේ දකිනවා කියන එක. අපි කියනවා නියම මේ ලස්සන අලංකාර දර්ශනයක්. අපි දර්ශනය කළා. හොඳ ලස්සන රූපයක් අපට දර්ශනය කරන්න ලැබුණා. ඒ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ දැක්කා. අවබෝධ කරගත්තා. ප්‍රත්‍යක්ෂ කරගත්තා. මේ ඒගොල්ලන්ගේ අවබෝධයට ඒක පැහැදිලි වුණා. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ දර්ශනික දකින්නවා කියන අර්ථය. එහෙනම් යම්කිසි ශාස්ත්‍රුන් වහන්සේ නමක් යම්කිසි දුකකට එහෙම නැත්නම් ගැටලුවකට ප්‍රශ්නයකට ආර්යවලි මොනාරි ප්‍රශ්නයකට උත්තරයක් හොයාගත්තා නම් ක්‍රමයක් හොයාගත්තා නම් ඒ ක්‍රමයට දර්ශනය කියලා කියනවා. ඒක තථාගතයන් වහන්සේගේ දර්ශනය මොකද්ද? චතුරාර්ය සත්‍ය. තථාගතයන් වහන්සේගේ දර්ශනය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. භාග්‍යතුන් වහන්සේ ඔයාගත්ත දර්ශනේ මොකද? පටිච්ච සමුප්පාදය. භාග්‍යතුන් වහන්සේ ඔයාගත්ත දර්ශනේ මොකද? සතර සතිපට්ඨානය. එහෙනම් මේ විදිහට තමන් මේ සංසාර ප්‍රශ්නෙට මේ දුකට නිවීමට, ඈතර වීමට ඔයා ගන්න උත්තරය විසඳුම ඒ අවබෝධය කරගත්ත දේ තමන් දැකගත්ත දේ ප්‍රඥාවෙන් ඒකට කියන දර්ශනය කියලා. අනිත් එක මොකක්ද? දර්ශනය. ධර්මය කියන්නේ. ධර්මය කියලා කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් තුළින් නිවීම පිණිස යම්කිසි පැවැත්මකින් එතර පිණිස තමන් පුරුදු පුහුණු කරලා ඇතිගන්නා වූ නිවීම අන්න ඒ නිවීමේ ඒ කටයුත්ත තමයි ධර්මය කියලා කියන්නේ. දැන් උදාහරණයකට කියනකොට අපිට මේ සේනාසනය ලොකු ඉසරදයක්. දැන් මේ සේනාසනේ අපිට ඉන්න බෑ. අයි මේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රාර්ථනා නිසා අපිට මේක ඔරොත්තු දෙන්නේ දැන් මේ කරදරයිනේ මේ දුකයිනේ. දැන් මේකෙන් එතර වෙන්න මොනවද කරන්න කියලා වෑයම් කරලා බැලුවා. ඔළුවෙන් හිටගෙන බැලුවා, ඉඳගෙන බැලුවා, ඇලවෙලා කල්පනා කළා, තනි කකුලෙන් හිටගෙන කල්පනා කළා. කොහොම කල්පනා කළත් කොයි විදියට හිටියත් ප්‍රශ්නේ විසඳෙන්න. පස්සේ කල්පනා කළා වාඩි වෙලා නැහැ. වාඩි වෙලා හිටියත්, ඇවිද ඇවිද හිටියත්, කතා කර කර හිටියත්, සැතපීලා හිටියත්, ඇලවිලා හිටියත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද්ද මේකට තියෙන එකම විසඳුම? උන්වහන්සේලාට ඕන විදියට හිටියද? මට වැඩක් නැහැ. මගේ වැඩක් බලාගෙන මගේ පාඩුවේ මං ඉන්නවා. ඒවා නිවැරදි කරන්න යන්නේ ඒවා තර්ක කරන්න යන්නේ කියලා ක්‍රමයක් හොයා ගන්නවා. දැන් මේ ක්‍රමය හොයාගත්ත වෙලේ ඉඳලා ස්වාමීන් වහන්සේ කලබලයි. ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේලා අසංවරයි. බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේලා වත්පිළිවෙත් කරන්න බලාගෙන ඇයි? ඒව එකක්වත් මගේ කරගන්නේ නැහැ කියන විසඳුම තුලින් නිවීමක් අටගත්තා. නිවීමක් ඇති වුණා. අන්න ඒ ඒක පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරගත්තානේ. ඒක කිව්වම ධර්මය. යම් කිසි කෙනෙක් ඇවිදිනවා. හරි හමාරේ. ඇයි ඇවිදිනකොට කකුල් රිදෙනවා. කියනවා බෑ මේක දුකයි. මේක මේක මේකට විසඳුමක් හොයන්න ඕනේ. දැන් මේ දුකට නිවීමක් ඕනේනේ. විමුක්තියක් ඕනේ. මොකද්ද විමුක්තිය? කන්ද තියෙන දිශාවට ගියාම හමාරේ. කන්දේ දිශාවට යන්නේ අහක යනවා. පරංගියා කෝට්ටේ ගියේ කොහමද? දිශාවට යන්නේ අහක යනවා. ඒ වගේ කන්ද තියෙන්නේ මේ යන්නේ මේ රිදෙන්නේ. ගිහිලා ආයි වෙනවා. ඒ යනකොට අඩි 10යි එනකොට අඩි 10යි ආයි යනකොට අඩි 10යි ඕම ඕම යනවා ණයා වාගේ වංගු වාගේ යනවා දැන් කකුල් රිදෙන්නේ නැහැ දැන් නිවීමක් තියෙනවා හරි සාන්තියක් තියෙනවා මේ වගේ කඳු 10ක් නගින්න පුළුවන් එහෙනම් Tamanට තියෙන විඩාව තුලින් පීඩනය තුලින් දුක තුලින් නිදාසීමට Taman යමක් නිවීම පිණිස හොයාගත්තා නම් ඒ හොයාගත්ත දේ පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කළා නම් ඒ නිවීමට හේතු වෙච්ච කාරණාව ඒ ප්‍රත්‍යක්ෂ කරපු කාරණාව ඒ නිවීමට Taman වඩාගත් පුරුදු පුහුණු කරපු අත්දැකීම දේශනා කෙරුවත් ඒකට කියන ධර්මය කියලා නිවීමට හේතු වෙච්ච සියලුම කාරණා ධර්මයන් නිවීම පිණිස පුරුදු පුහුණු කරලා ඇතිවෙච්ච නිවීම කිව්වාම ඒ අත්දැකීම ධර්මයන්. ධර්මය කියන්නේ ඒක දර්ශනය කියලා කියන්නේ නිවීම නෙමෙයි. නිවීම පිණිස තමන් විසින් හොයාගත්ත කාරණාව. තමන් දැකපු දේ, ප්‍රත්‍යක්ෂ කරපු දේ. මෙච්චර කාලෙ මේ ප්‍රශ්නේ තිබුණා කවුරුත් හොයාගෙන නැහැ. තමන් තමයි හොයාගත්තේ. තමන් තමයි ඒක දැක්කේ. තමන්ගේ සම්බුද්ධත්වයට තමයි ඒක ප්‍රත්‍යක්ෂ වුනේ. උන්වහන්සේට විතරමයි ඒක අහුවෙලා තියෙන මේ ලෝකේ. වෙන කාටවත් අහුවෙලා නැහැ. ඒ නිසා අපි කියන උන්වහන්සේගේ දර්ශනයක් කියලා. මේ ලෝකයේ දර්ශනයට අනුව හැමෝම වඩනවනේ. භාග්‍යතුන් වහන්සේගේ නිර්වාණ දර්ශනයට අනුව අපි පුරුදු පුහුණු කරන ලක්ෂයක් විතර. හැබැයි ලක්ෂෙම පුරුදු පුහුණු කරලා විවිධ ක්‍රමවලට නිවීම ඇති වෙනවා. විවිධ ක්‍රමවලට ඈතර වෙනවා. විවිධ ක්‍රමවලට තමන්ව නිවා ගන්නවා. ඒ ක්‍රම ටික කිව්වාම ඒ පුරුදු පුහුණු කරපු එක තවත් කෙනෙකුට විස්තර කළාම ඒ විස්තර කරන හැම එකක්ම ධර්මය කියලා කියනවා. ධර්මයයි දර්ශනයයි දැන් පැහැදිලිද ඔබ වහන්සේට? වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? දැන් ඔබ වහන්සේගේ කයට කැල්සියම් ඕනේ නම් අපි දෙන ආහාර වලින් කැල්සියම් විතර නේද ගන්නෙ කය? ඊටු ටික මොකද කරන්නේ? බයිස්රාවිය, දාඩිය, සෙම, කෙල, මූත්‍රා අයින් කරනවා. ඔබ වහන්සේට අවශ්‍ය විටමින් B නම් ඒ පළතුරු වලින් විටමින් B ටික ගත්ත ඊටු ටික බයිස්රාවිය කළා. එතකොට නිකන් තියෙන මේ ආමාශය දන්නව ඔබ වහන්සේට අවශ්‍ය මොනවද? කුමක්ද ගබඩා කළ යුත්තේ ඒ ටික ගත්ත ගබඩා කරා ඊටු ටික යවුවා. නිකන් තින ආමාශයට මෙච්චර දැනුමක් තියෙනවනේ සිතට කොච්චර තියෙයිද? පෙර සංසාරයේ වඩලා වඩලා Tamanට අවශ්‍ය මොනවදයි කියලා සිත දන්නවා. ඒ නිසා තමයි පච්චත්තං වේදිතබ්බ තම තමන්ගේ දැනුමට නුවණට අනුවයි මේක වැටෙන්නේ. මොකද්ද තම තමන්ගේ නැනුවන කියලා කිව්වේ? තම තමන්ගේ නැනුවන කියලා කියන්නේ පෙර සංසාරයේ කුමක් අවශ්‍ය වෙලා ආවද? කුමක් බලාපොරොත්තුෙන් ආවද? අන්න ඒක තමයි නැනුවන කියලා කියන්නේ. පමන කියලා කියන්නේ නැන පමන. අන්න ඒක විතරයි යට આવන්නේ. ඇයි? ඒක තමයි යට අවශ්‍ය. එයාගේ සිතට නිවීමට කුමක් අවශ්‍ය වෙනවද? ඒ ටික විතරයි නිවාගන්නේ. දැන් ගොඩාක් පිපාසයෙන් ඉන්නවා. වතුර දෙන්න එයාට. පිපාසය වැඩි කෑ ගන්නවා. පිපාසයි මට වතුර දෙන්න. එයාව මඩ වගුරකට බස්සනවා. මඩ වගුර මේ තියෙන සේරම විස බීජ ටිකයි අනවශ්‍ය ඔක්කොම ටික තියෙන හැබැයි ඒ කයට අවශ්‍ය වතුර ටික මේ සෛල වලින් ඉමීසර උරලා ගන්නවා. මඩ වතුර. ටිකක් වෙලා යනකොට පිපාසය නෑ. මොකද කයට අවශ්‍ය වතුර ටික ගත්තා. ඇයි කයට අවශ්‍ය කෑම ටිකක් ගන්න එපා. මඩ ටික ගත්තේ නෑ. ඇයි ඒ කයට මොනවද අවශ්‍ය ඒ ටික ගන්නවා වාගේ මේ සිතට නිවීමට කුමක් අවශ්‍යද ඒක විතරයි ය아가න්නේ මතක තියාගන්න බෑ මතක තියාගන්නවා කියලා කියන්නේ අනාර්ය මාර්ගය පඩනවා ආර්ය දේශනාව පැය දෙකක් වෙන්න පුළුවන් හැබැයි යට වැටෙන්නේ වචන දෙක හැබැයි වචන තුකින් එයා නිවෙනවා ඒක විතරයට ප්‍රත්‍යක්ෂ ඒක තමයි යාගේ නැන නුවණට තේරිච්ච එක එයාගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච ටික එක. එහෙනම් ඒක තමයි එයාට අවශ්‍ය දේ. ඒක තමයි විඥානේ බලාපොරොත්තු වෙච්ච දේ. ඒක බලාපොරොත්තුෙන් තමයි සසර මෙච්චර කාලයක් ඇවිල්ලා තින්නේ. ඒක අහගන්න තමයි එයාට අවශ්‍යතාවය තිබිලා තින්නේ. අනිත් ඒවා අහගන්න නෙමෙයි. අනිත් ඒවා අහගන්න අවශ්‍ය වෙන්නේ අපේ මාන්නයට. ඇයි අපිට දේශනා කරන්න අර කරුණු ටික ඕනනේ. අර උපමා උපමේ උදාහරණ ටික ඕනනේ. අර ටික ඔක්කොම මතක තියාගන්න අපේ මාන්න්‍ය වේසෙනකොට අර කාරණාවත් මොට්ට වෙලා අවබෝධ වෙච්ච එකත් ඊළා වෙලා තීන මිද්දට අවු වෙලා අර සේරම ටික විනාශ වෙලා යනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? වෙන මොකුත් ප්‍රශ්න ගැටලු නැහැ නේද?